අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපේ අදත් බ්‍රහස්පතින්දා සතියේ සුපුරුදු ධර්ම දේශනාවට එකතු වෙලා ඉන්නේ ශිළුම් දෙනා වහන්සේලා ශිළුම් දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ රූපා ශද්ධා රසාගන්ධා පොට්ටබ්බේච මනෝරමා එත්ත මේ විගතෝ ඡන්தோ නිහතෝත්වමසි අන්තකාශීති ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි බ්‍රහස්පතින්දට මේ වගේ ඉහළ ධර්ම දේශනාවකින් සතිපතා රැස් වෙනවා අදත් අපිට මේ වගේ බ්‍රහස්පතින්දාවක් ධර්ම දේශනා සතිವಾರයක් ඉතින් ඒකෙත් අපි සම්ප්‍රදාය විදියට පසුගිය වකවානුවේම සංවිතනිකායේ සගතක වර්ගයේ මාර සංයුත්තේ තමයි තෝරාගත්තේ පොතක් විදියට පොත් පෙරලා බලන කට්ටිය සඳහා ඒක අද ඉදිරිපත් වෙලා තියෙන්නේ මානස සූත්‍රය කියන එක. මාර සංයුත්තේ තියෙන ගොඩාක් ඒ වගේ සූත්‍ර. ඉතින් මේ සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ සහ මාය අතර සිදුවෙන දෙවසක් ගනුදෙනුවක් සල්ලාපයක් තමයි හුවක් වෙලාට සඳහන් වෙන්නේ. ඉතින් ඒ තේමාවම තමයි අදත් අපි මේ ඉදිරියෙන් තියාගත්ත සූත්‍රයේ පුරා විසිරී පවතින්නේ. ඉතින් ඒකදී බුදුජාන් වහන්සේ ශරත්තුර ජේතවනාරාමේ ඉන්න වෙලාවක අනික් පිරිස වගේ මෙතන සංඝයා වහන්සේලා වැඩි හිටියද නැද්ද කියලා නිදාන කතාවේ සම්බන්ධ වෙන්නේ නැහැ නැත්තම් සඳහන් වෙලා නැහැ කෙසේ නමුත් මාර්යා ළඟට මාර්යා බුදුජාන් වහන්සේට ඉදිරිපත් වෙලා අභියෝගයක් කරනවා නැත්තම් ඔච්චමක් කරනවා නැත්තම් උප්පණ්ඩනයක් කරනවා ඉතින් ඒ කරන්නේ අන්තලික්ක චරෝපාසෝ යම් කිසි කෙනෙක් මේ පොළවේ ඉන්න කට්ටියනේ පොළොවට බැඳෙන්නේ එහෙම නැත්නම් මේ වස්තු වලට බැඳෙන්නේ අන්තලික චරෝ කියලා කියලා කියන්නේ අභ්‍යවකාශයේ සැරිසරන්න. ඒ කියන්නේ අපිට පේන මේ කලාමැදිරි වගේ සත්තු. එහෙම නැත්නම් මේ පක්ෂීන් වගේ අය. එහෙම නැත්නම් අපිට පේන්නේ නැති දිව්‍ය භක්ම ආදී ඒ ආශේ ඉන්න අය යේසං චරති මානසෝ. ඒගොල්ලෝ යම් හේයකින් මේ පොළොව පිළිබඳ හැඟීමක් එහෙම නැත්නම් අතරමහා භූතිය කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanට මේ හතරමහා භූතයන් ගෝචර වෙන්නේ රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියන මේ ආකාරවලින් අන්න ඒව පිළිබඳව යම් හැඟීමක් යම් මානසික බැඳීමක් තියෙනවා නම් තේනතම් බාධා ඉස්සාමි මට ඒ හැඟීම හරහා ඒකට බාධා කරන්න පුළුවන් මේ මාරය කියන්නේ. නමේ ශ්‍රමණ මොක්කසීති. ශ්‍රමණේ උඹත් මගෙන් ගැලවිලා නැහැ. දැන් ඒකට බුදුජාණන් වහන්සේ කියන්නේ අහසින් යන්න පුළුවන්. ඒ වුණාට ගොඩක් වෙලාවට අපිත් එක්ක මානවයත් එක්ක පොළවේ අවුරුදු 45ක් ගත කරලා තියෙනවා. ඉතින් ගත කරනකොට පැහැදිලිවම පේන ඕන කෙනෙකුට ඒකට බැඳිලා ගත කරනවායි කියලා. එහෙම නැත්නම් අඩු ගානේ Tamange ශ්‍රාවක පිරිසට බැඳිලා ඉන්නවායි කියලා. එහෙම නැත්නම් Tamanට පූජා වෙච්ච ජීතවනාරාමේ ඒ වගේම වේලවනාරාමේ වගේ දේවල් වලට බැඳිලා ඉන්නවා කියන එක. මොකද ඒකනේ අපි තාම ගිහිල්ලා වඳින්නේ. මේ බුදුජානකගේ පාද ස්පර්ශය ලැබිලා මේ පොළවට සම්බන්ධ වෙච්ච තැන්නේ. ඒ වගේම ධාතු වගේ දේවල්. ඉතින් ඒ වගේ දෙයකට ඉන්න ශ්‍රමණය උඹත් මේ අහසේ සැරිසරුවත් යම් හේයකින් මනසෙන් මේකට බැඳිලා ඉන්නවා නම් මට උඹට බාධා කරන්න පුළුවන් උඹට මගෙන් ගැලවුමක් නැහැ. ඉතින් ඒ අභියෝගය ඇත්තටම බුදුරජාණන් වහන්සේ හරහා මානවයට දෙන මානව නෙවෙයි සීලව සත්වයින්ට දෙන චෝදනා පත්‍රයක් එහෙම නැත්නම් අභියෝගයක් එහෙම නැත්නම් ඔච්චකට ලක් කිරීමක් නැත්නම් මාර්යා මම ඔක්කොට වැඩි ලොක්කෙක් ඔක්කොටම වැඩි ලොක්කෝ ඒකට හේතුව මොකද අහසේ සැරිසරුවත් ඒ කෙනා මනසින් බැඳිලා ඉන්නවා. මේ වස්තු වලට එහෙම නැත්නම් රූප වලට කියලත් මේක සමහර තැන්වල සඳහන් වෙනවා. ඒක තමයි ඔය පස්සාකාරයට කඩලා පෙන්නන්නේ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියලා. ඉතින් එහෙම මනසක් එහෙම රාග වශයෙන් බැඳීමක් ඇති වෙනවනම් උන්ද මගේ වශයේ පවතින්නේ උන්දට මගෙන් ගැලවීමක් නැහැ. ඉතින් මේක වෙන කාට කිව්වත් අපි අද්දක උස්සගෙන පිටිපස්සෙන් පිටිපස්සට යනවා මිසක් අපිට මායයට අභියෝග කරන්න විදියක් නැහැ. යම් ආකාරයකට මායයට මුහුණ දෙන්න ශක්තියක් තිබුණේ ඒ සර්වඥතා ඥානය සාක්ෂාත් කරගත්ත සරුවච්චන් වහන්සේට තමයි. නමුත් සරුවච්චන් වහන්සේටත් මාය ඇවිල්ලා මේ විදිහට කුත්තු කරනවා. වගේ තට්ටුවක් දානවා. දාලා කියනවා ශ්‍රමණේ උඹටවත් මගේ ගැලුමක් නැහැ. ඉතින් ඒකට බුදුරජාන් වහන්සේ අපි දන්න විදිහට බුදු වෙන්න පෙර ආතුවම මේ මාර් පරාජය කරලා තියෙනවා. නමුත් දැන් බුදු වෙලා දැන් සරත්න ජේතවනාරාමයේ කියලා කියන්නේ අවුරුදු 25ක් ගත වෙලොත් ඉවරයි. පස්චිම බුද්ධ ශාසනය කියලා මේකට කියන්නේ ඒකට ආරාම, සේනාසන, ශීෂ પરම්පරාවල් ඒ වගේ දේවල් බුදුරජාන් වහන්සේ අටේ රැස් වෙන්න පටන් ගත්තා. නැත්නම් ශාසනය පිහිටලා තියෙනවා. මධ්‍යම දේශේ කියලා. ඉතින් අන්න එහෙම ඉන්නකොටත් අර වරක් මාර්යා පෙරදපලා ගියාට ආයෙසරයක් පෙනෙපු බගන එනවා. ඉතින් එතකොට මේක සාමාන්‍ය අන්ධ පෘථග්ජනින්ට ප්‍රශ්නයක් නෑ මොකද ඒ කොට ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම පිළිගන්න අපේ මුළු ජීවිතේම අපි ගත කරන්නේ රූප රූප වර්ධනය කරන්න. ශබ්ද රූප වර්ධනය කරන්න. ගඳ නැත්නම් ගන්ධ රූප වර්ධනය කරන්න. රස ජීවර දැන රස වර්ධනය කරන පොට්ටබ්බ කියලා කියන්නේ මේ ඇඳ පුටු කොට්ට මෙට්ට යාන වාහන කියන අපි උපභෝග පරිභෝග වස්තු වර්ධනය කරන්න ඒගොල්ලේ නිසා මායයට බය යනවා මිසක්ක මායя මූණ දෙන්නේවක්වත් එහෙනම් මායයට ප්‍රතිඋත්තර දෙන්න පුළුවන් ශක්තියක් ඒ පෘථග්ජන විශේෂම අන්ධ පෘථග්ජන කියනවා ඒගොල්ලෝ ගාව නැහැ ඊට වැඩිය යම් ප්‍රමාණයකට ගඟ දිගට ඉහළට පීනන පිරිසක් තමයි කල්යාණ පුසත්ජනෝ කියන්නේ. ඒගොල්ලෝ දන්නවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් වල බැඳිච්ච පරිසරයක පවුලක තමයි මං ඉපදුනේ. නමුත් මට ඒකේ තියෙන ආදීනව තේරෙනවා අනික් අයට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා මම පැල්ල යනවා කියලා. ඒ පැන යාමට තමයි අබිනිෂ්ක්‍මණය කරනවා කියලා කියන්නේ ප්‍රවෘජාව කියලා කියන්නේ වජ කියන එක රජ කියන ධාතුවෙන් ආපු එකක් කියලා තමයි කටුකුරුන්දි ස්වාමීන් වහන්සේකට අර්ථකථන දෙන්නේ වජ්‍ය කියලා කියන්නේ ගාල කියන එක. අනුරාධපුර පැත්තේම හරක් රැයන ගොපල්ලෙක් රැකලා කන්දැත්තක වැටක් ගහලා ඒක ඇතුළට එලවනවා රැට. ඒක ලියලා ඒක වැට වහලා ගීට්ටු වහලා දීලා බුදිය ගන්න උඩට වැස්සක් ආවත් මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. වැස්සක් ආවතර ගොම ටිකක් හොදන්න කියලා කන්දැත්ත පිරිසිදු වෙනා මිසක්ක පහත් බිමක හරක් මඳින්නේ නැහැ. මොකද ගම් වතුරක් එහෙම આવුත් උන්ට වැටේ කොටු වෙලා මැරලා යනවනේ. ඒ වජ කියලා කියන්නේ ඒ වටේට ගහපු වැට. නැත්නම් ගාල කියන එක තමයි. ඉතින් ප්‍රවෘත්ති කියලා කියන්නේ වැට පැන්න කියන අදහස. ගාල කඩාගෙන ගියයි කියන අදහස. ඉතින් ඒක හැම පැවිද්දෙක්ම හැම යෝගාවචරයෙක්ම මේ ගාල කඩාගෙන ගියාය. නිහඬ විප්ලවයක් කරපු අය. ඉතින් ඒගොල්ලොත් දන්නවා ආර්යයන් ආචරණමක් විදියට හෝ රහතන් ආචරණමක් විදියට හෝ සරුවචන් ආචරණමක් විදියට ඒගොල්ලන්ට නෑමම කිසිම රූපයක් සද්දයක් ගඳක් රසක් මනසින් බැඳිලා නෑ කියලා කියන තරම් ප්‍රතිශක්තියක් නෑ කොන්දක් නෑ ඉතින් අන්න එහෙම කෙනෙක් මාතය එනකොට පස්සෙන් පස්සට දුවනවා මිසක්කා බලන්නේ නැතුව ඇස් දෙක වහගෙන දුවනවා මිසක්කා පිළිතුරු ගැට ගන්නවා මිසක්කා සිත් කවි කියනවා මිසක්කා මේ මාළට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් නැහැ. මොසේක පුද්ගලයාට යම් ප්‍රමාණයක් ලද්දස්සාසෝ ලද්දපතිත්වෝ බුද්ධ ශාසනය කියලා බුද්ධ ශාසනය තුළ යාට යම් අස්සසිල්ලක් ලැබිලා තියෙනවා. ප්‍රතිෂ්ඨාවක් ලැබිලා තියෙනවා. ඉතින් එයා අරතරන් දුවන්නේ නැහැ. දන්නවා මට තව ඉදිරියට යන්න තියෙනවා. ඉදිරියට ගිය උත්තරමෙන් අහසත් පේන්න ඉන්නවා. මේ මාර්යා අන්ධ පුත්‍ජජනයට වගේම කල්යාණ පුත්‍ජජනයට වගේම ශීක පුද්ගලයාට අර විදියටම කරදර කරනවා. එයා කියනවා තේසං තං බාධිෂාම මම උඹලා ඔක්කොට බාධා කරනවා. කරදර කරනවා. නමුත් ඒ ශේක පුද්ගලයා යම් ප්‍රමාණයකට මහා මූදකට වැඩිච්ච මිනිසෙක් හරියට නහය උස ගන්න පුළුවන් මට්ටමට ආවා වගේ. තාම වතුරේ. පේන්දෙක් මානක දීපතකුත් නැහැ. ඒකට යන්න තාම වරින් වර ගෙලෙනවා. ආය හුලුසන්න පුළුවන් නහය. හැබැයි මේකේ මිනිමෝරු ඉන්නවා. නපුරු සුලාවල් දියසුලි තියෙනවා. කොයි වෙලාවෙ ඇයිද දන්නේ නැහැ. එයා ශේක කියලා කියන්නේ ශික්ෂාවට අනික් අයට වැඩිය ලේවලිව බැඳිලා ගත කරනවා. එnde ende ende ende ගිහිල්ලා රහත් මාර්ගයටපත් වුණාට පස්සේ මේ සටනේදී බොහෝ දුරට ਸਰවඥාන්සයා සමාන ඒ විමුක්ත පුද්ගලයෙක්ගේ ලකුණු දරනවා ඒ කෙනෙක් ළඟටවත් මාරය යන්නේ නැහැ. බාධා කරන එක බාධා කරනවා. කෙලිම යන්නේ බුදුජානනාංශ ගාවට විතරයි. මොකද එතන කඩාගත්තොත් අනිත්‍යය ගන්නම දෙයක් නැහැනේ. අනික් කට්ටිය කොහොමද බය දුවනවනේ. ඉතින් ඒ සාකච්ඡාවක් මේ යන්නේ. මේ බුදුජානනාංශයකට දෙන උත්තරේ තමයි රූපා සද්දා ගන්ධා රසා පොට්ටබ්බා. මේ කියන උඹය බඳින බන්ධන පහ. ඒ පහෙන් පොට්ටබ්බාච මනෝරමං මේක තමයි ලෝකේ කියන්නේ. මේක තමයි සත්ත්ව ලෝකේ කියලා කියන්නේ. එත් මේ විගතෝ ඡන්தோ මට ඒකට කැමැත්තක් ඡන්දයක් රාගයක් නැහැ. ඒක මම දන්නවා තිබුණයි කියලා. ඒක මම දන්නවා මේ මේ තැන් වල හැලුවයි කියලා. ඒ නිසා එත් මේ තේ විගතෝ ඡන්தோ. ඒ නිසා මේක උඹේ විනාශයයි කියලා මාරට කියනවා. මේ නිසා මේක නිහතෝත්වමසි අන්තකාශී උඹ විනාශයි. ඔබට ඇඟිල්ල ගහන්න බෑ මට බාධා කරන්න බෑ. මේ බාධාවත් තමයි කරන්නේ. මූණටම බාධා කරනවා. නමුත් බුද්ධංශ කතා කරන්නේ තමන්ගේ ප්‍රතිශක්තිය. තමන් ලබාගත්ත මේ බෝධියේ ශක්තියෙන් අනික් අයට ඒක එච්චරම ලැබිලා නැහැ. ඒ නිසා හැම වෙලාවෙම මේගොල්ලෝ විහුලන ගතියක්, පස්ස ගන්න ගතියක් තියෙනවා. මෙතෙන් නැහැ. ඉතින් ඒ වගේ දෙයක් සිද්ධ වෙලා ඇයි ආනන්ද ස්වාමීන් වහන්සේ මේක ත්‍රිපිටකයට ඇතුල් කරුවොත් හොඳයි මාර සංහිතයට ඇතුල් කෙරුවොත් හොඳයි. අපි වාගේ පස්චිම ජනතාවට අවුරුදු 2000 ගානකට පස්සේ පරිදි වෙලා නැත්නම් යෝගාවචර තත්ත්වයටපත් වෙලා හටම් කරන අපි වගේ අයට මේක ඇහෙන්න දුන්නොත් හොඳයි. සුත්තමේ ඥානයක් වශයෙන් දුන්නොත් හොඳයි. එහෙම නැත්නම් පොතේ දැනුමක් වශයෙන් දුන්නොත් හොඳයි කියලා කල්පනා කරපු නිසා තමයි මේක පළවෙනි ධර්ම සංගායනාවට ඇතුළුුනේ. ඊට පස්සේ දෙක තුන යන සියලුම සංගායනාවල හිටපු මේ මහරතන් වහන්සේලා මේක ඇලපිල්ලක් කිස්පිල්ලක්වත් වෙනස් කරන්නේ නැතුව අපි කරා පැවිදිලා තියෙන එක තමයි ලෝකේ තියෙන සුවිශේෂීම අරුම සිද්ධිය. මොකද ඕනෙම සත්‍යයක් ඕනෙම කාරණාවක් කවුරුදු 100කට පස්සේ වැරදිලා යනවා. එහෙම නැත්නම් විකෘතියටපත් වෙනවා. දැන් ලෝකෙම පිළිගන්න දෙයක් තමයි තේරවාදයේ තියෙන මේ ධර්මය නිකිලිටිව විකෘතියටපත් වෙනට ඇවිල්ලා තියෙනවා කියලා. අනික් අය ඒක මුල් ධර්මාශයෙන් පිළිගත්තට ඒගොල්ලෝ එක එක එක එක නිකායවල වලට බැඳිලා එක එක දේවල් මේකේ අලුත් වැඩියා කරන්න ගිහිල්ලා හෝ කැටස් කොටස් කපල් දාන්න ගිහිල්ලා හෝ විකෘති වෙලා ඉනවා. හැබැයි ඕනම කෙනෙක් අද මේ වෙනකොට ලෝකේ සමස්තයක් වශයෙන් මේ තේරවාද ත්‍රිපිටකයට පුදුමාකාර ගෞරවයක් කරනවා. ඉතින් ඒකට අහුවෙච්ච මෙවැනි සූත්‍රයක් අපිට මේ දවසේ පැයක් වෙන් කරගෙන වටිනාම වේලාවක් ගත කරනවායි කියලා කියන්නේ අපි මේකේ බරසාරකම තේරිලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙන උත්තරේ අපිට දැන්න දිරව ගන්න අමාරුයි. නමුත් අපි ඒකේ සෑයෙන ප්‍රමාණයක් මේ වෙනකොට හපලා ගිලලා තියෙනවා. ඒක දිරවමින් පවතිනවා. තව විශාල ප්‍රදේශයක් අපිට ඉස්සරහට කරගෙන යන්න වෙනවා. අන්නේ ගමනට ධෛර්යයක් එහෙම නැත්නම් කැටලිටික් ඉෆෙක්ට් එකක් ඒ කියන්නේ ශක්තියක් ලබා දෙන්නයි මේක මේ සූත්‍ර තියෙන්නේ. ඒ නිසා සූත්‍ර පිටකයේ සූත්‍රවල තියෙන එකම පොදු ලක්ෂණය තමයි අහනකොට මන්දෝත්සහයි කරන්නේ කවුරක්වත්. බැරි බව පිළිගත්තත් ඉදිරියට යන්න මේකේ තල්ලුවක් මේකේ ලබලා දෙනවා. ඉතින් ඒක නිසා බණ අහන බණ කියන හැම කෙනාටම <clears throat> ධර්මයේ හැසිරෙන තාක්කල් අර තියෙන බාධක ජය ගන්නත් Taman දැනට දිනාගෙන තියෙන දේවල් Tamanගේ චිත්ත ශක්තිය පිණිස උත්ප්‍රේරණය පිණිස පාවිච්චි කරන්නත් උදව් වෙනවා. ඉතින් එහෙම නැති බණ අහන්න එපා. එහෙම නැති කතාවල් කතා කරන්නත් එපා. එහෙම නැති කතාවල් වලට අහුම්කම් දෙන්නත් එපා. ඒව අධර්මයේ. ධර්මයේ තියෙන හැම වෙලාවෙම වීර්ය වඩවන්න. එතනට ඉස්සරහට යන්න. ඉතින් ඒ සූත්‍රයක් අහන අපි එහෙව් ධර්මයක යෙදී සැදී පැහැදී පූර්ණ කාලය ගත කරන අපි කොහොමද මේ බුදුජාන් වහන්සේ පෙන්න කේවල පරිපූර්ණ தත්වයක් එහෙම නැත්නම් කොනක් හරි තියෙනවා නම් මේ පොළොවට බැඳිච්ච ගතියක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ වලට එයා කොහොමද ඔය කියන විමුක්තියක් ලබන්නේ එහෙම නැත්නම් අපි ආංශික වශයෙන් මේ වෙනකොට කොච්චරක් විමුක්තිය ලැබලා තියෙනවද තව කොච්චරක් අපිට අදින්න බර තියනවාද ඉස්සරහට කියන එක එක එකනා තම තම නැනපමණින් දැනගන්න පුළුවන් ඒක වැදගත් අතරමඟදී අපි වාර පරීක්ෂණ කරන්න ඕනේ කරලා දැනගන්න ඕනේ අපි යන පාර හරිද අවසානයේ වර්ෂාවසාන විභාගයට හෝ තරඟ විභාගයට යන්න ඉස්සලා අපි මේ වාර පරීක්ෂණ වලින් ගුරුවරයාත් ගෝලයාත් දැනගන්න ඕනේ. ඉතින් එහෙම පොඩි සුප්පරිය සුබ් මේ පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් තමයි මේකේ තියෙන්නේ. අපි කොහොමද මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන එකේ දැඩි ලෙස බැඳිච්ච දීමෝපිය දෙන්නෙකුට ජාතක වෙලා අපි මේ ලෝකේ කාම දරුවෙක් විදිහට ඉපදිලා මේ අතරමැද අපිට කලින් එහෙම ඒ ඒ කාම ලෝකයෙන් වෙන්වීමට ප්‍රෝර්ජාව ආජීවක తত্ত্বය අනගාരിക தત્ත්වේ ලෝකේ ඒකක් තිබිලා තියෙනවා සම්ප්‍රදායක්. සරුවචනාංශ වුණත් පැවිද්දෙක් තකලානේ පැවිදි වෙන කල්පනා කරේ බෞද්ධ පැවිද්දෙක් නෙවෙයිනේ. ඉතින් ඒක තිබුණා අපි එන්නේ සුළුතරය තේරුම් තෝරගත්තා. ඒකල අපි මේ පැත්තට ගියා. කෙටි කාලයකට හෝ පූර්ණ කාලයකට. ඉතින් යනවට මාර්යා කැමතිත් නැහැ. ඒ මාරපාක්ෂික අන්ධ පෘතජ්ජනය කැමතිත් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මේ ගාල කඩාගෙන අපේ ප්‍රශ්නයක්. ගාලේ ඉන්න අනෙක් හරක්වත්, ගොපල්ලවත්, හරක් අයිතිකාරයවත් ගාල කඩාන යනවට කැමති නැහැ. ඒ කඩාන යන්නත් බෑ. ඒක කටුවටක් ගහලා බැඳලා තියෙන. කඩාන යනකොට තල්ල කඩා ගන්නවා. තල්ල කඩාගත්තට පස්සේ කාගෙන්වත් අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි තාමත් එහෙම තල්ල කඩාගෙනත් නැතුව අපි තාමත් මේක පවත්නවානේ. ඒ කියන්නේ යෝගාවචරකම එහෙම නැත්නම් මේ සතිය පාත්තන්න පුළුවන් කියන එක අන්නේ පවත්තන කෙනෙකුට මොකද්ද මේකෙන් ගන්න තියෙන කර්මස්ථාන මොකද්ද මේකෙන් ගන්න තියෙන ධෛර්යය කියලා අපි කල්පනා කරලා ගත්තොත් ඒකේ බුදුරජාණන් කියනවා මේ එත්ත මේ විගතෝ ඡන්தோ කියලා. ඉතින් ඒකෙදී අපි ත්‍රිපිටකයේම තියෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම තියෙන විදිහට රාගය නැත්නම් තෘෂ්ණානේ අපි සංසාරට බැඳෙන මේ වර වරබන්දරය ඒක තුනට කඩලා පෙන්නනවා භව රාග විභව කාම රාග කාම රාග භව රාග විභව රාග කිය. කාම භව විභව කිය. ඉතින් කාමය තමයි අපි ඔය කියන කාම ලෝකේ ඉතින් ඒකේ ජීවත් වෙන පුද්ගලයාට කියන්නේ අත්පටිලාභය කියලා. අපි මේ කාම ලෝකයේ ඉපැක්පත් ලැබලා තියෙනවා. manussත්පටිලාභය. ඉතින් ඒක ලාභයක්. යන ජීවත් වෙන හැම කෙනාම Taman කාලකන්‍යා කියලා බැනගෙන ජීවත් වෙන්නේ. ඒ වගේම තව වඳි. එනිසා ඒ කාම ලෝකේ ගත කරන ඔක්කොමලා ඉන්නේ හීනමානී. ඒගොල්ලෝ හිතනවා මට මේක හොඳට ජය ගන්න පුළුවන් දවසක් මම මේක ජයගෙන අනික් කාට අඳුර පානවයි කියලා කැසපට ගහගෙන කඹුරණිකේ තමයි ගත කරන්නේ. නමුත් එක එක්කත් මානව ඉතිහාසයේ සන්තෝෂෙන් මැරිලා නැහැ ඇති කියලා. අතිත්තෝ කාමදාසෝ ඌනෝ මැරෙන්නේම ඌනව. අඩුවක් මොකද්ද තියාගෙන. අතෘප්ති කරව සතුටු වෙලා නැතුව කාමයට දාසකම් කරමි. ඉතින් එහෙව් තැනක ඉඳද්දී කෙනකොට හිතනද අපි හිතමු මේ කාමරාගේ නැත්තම් මේ කාම ලෝකයේ ඉක්මවා ගන්න පුළුවන් උනායි කියලා. ඒක විශාල කඩයිමක් පැනීමක්. අර හරකා කාල කඩාගෙන යෑමක්. නමුත් හරක හරකමයි. ඌ එළියට ගියත් හොයාගෙන कांड සිද්ධ වෙනවා. තව එකෙක් අහුනතුව බැඳගෙන වැඩ ගන්නවා. ඒකේ කාමරාගේ පැනපු ගමන් අපිට හම්බ වෙන ඊගාව යක්ෂයා තමයි භවරාගය. ඉතින් මේ කාමරාගයයි භවරාගයයි දෙක තේරුම් ගෙන කාමරාගය ඉක්මෙවයි කියලා දන්නේ කොහොමද? දැන් මම භවරාගයට අහු වෙලා තියෙනවා. හැබැයි ඒක අච්චර ලොකු බන්ධනයක් නෙවෙයි. ඊට වඩා පොඩි බන්ධනයක්. මම කොහොමද කාමරාගයට සාපේක්ෂව මේ භවරාගය හොඳයි කියන්නේ කියන එක. ඒක තමයි යෝගාවචර ජීවිතය කියන්නේ. ඒක තමයි භාවනා ලෝකය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ගීකී අතහැරියත් తాවකාලික හෝ යාව ජීව එයාට මේ භව රාගයේ වෙහස මායාවේ බැඳණය බාධාව නැති වෙන්නේ ඉතින් ඒ ගීකී අතහැරපු අයගේ තියෙන කණපින්දම ගීකී අතහැරපු අයගේ තියෙන ආඩපාලිය තමයි මේ මතුවෙන භව රාගය දරා ගන්න බෑයි කියලා කියනවා. එයා මේ කාම රාගයක් දරාගෙන ඒකේ බාධා විඳින්මින් ඉඳලා එළියට පැවිලා තියෙන්නේ. නමුත් මේ භව රාගයෙන් එන ප්‍රශ්න ටික දරා ගන්න බැරුව එව්වට ලියන මේ මේ අඬා හෝ ගෑම තමයි කමටහන් වාර්තා කියන්නේ. කමටහන් වාර්තා කියවන එක ඉතින් මගේ ජීවිතේ තුන් වේල බත් කනවා වගේ වැඩක්. ඒ හැම එකේම පෙන්ලා දීලා තියෙනවා මේ මේ දේවල් කරා මට මෙන්න මෙච්චර බාධා තියෙනවා. මම දැන් මොකද්ද කරන්න ඕන? ඒ කියන්නේ මේක මේ ලැබිච්ච ලාභයක් විදිහට නෙමෙයි සලකන්නේ. සාධකයක් විදිහට නෙමෙයි සලකන්නේ. බාධකයක් විදිහට. ඒ මොකද මේ කාමරාගේ ඉක්මවපු කෙනාට විතරයි භවරාගේ තේරෙන්නේ. තේරෙන්නේ කාමරාගේ ඉන්න කෙනාට භවරාගේ ගණන් ගන්නම දෙයක් නැහැ. දැන් තේරෙන්නේ නැහැ. මොකද මේ කාමරාගේ බාධා හරි ගොරෝසුයි. හරි ඕලාරිකයි. යම් වෙලාවක සටහන් ක්‍රමයකින් ගීගයට හැරියයි කියලා එහෙම නැත්නම් අරණිගත උණයි කියලා සුක්කමූලගත උණයි කියලා ශුන්‍යාකාරගත උණයි කියලා එයාට අර භව රාගයෙන් ඇති වෙන බාධාවේ අඩුවක් වෙන්නේ ඇත්තටම වැඩිවීමක් වෙනවා. ඒක තමයි මේ ථේරවාදී ගුරු මුෂ්ටි විදිහට කියන්න පුළුවන්. ඒ ගුරුවරු දාන්නවා. තෙරුණාංශලා දාන්නවා. මොයේ දැන් අදත් අපි තුන් දෙනෙක් පැවිදි කරනවා නැත්තම් මේ මොනවාද මේ ගුරු වන්දනානේ. ඒගොල්ලන්ට අපි පෙන්ලා දෙනවා ලස්සන ලෝකයක්. පෙන්ලා දුන්නට මේකට ඇවිල්ලා ටික කාලයක් යනකොට මේ මිනිස්සයා මේ මිනිස්යාමයි මේ මිනිස්සර තියෙන මේ මාර බන්ධන නැත්තම් බාධක එහෙමමයි. නමුත් ඒක පොඩි වෙස්පරලියක් සිද්ධ වෙලා තියෙනවා. දැන් එන බාධක කාම ලෝකයේ බාධක නෙවෙයි. කාම තණ්හාවෙන් එන බාධක නෙවෙයි. භව තණ්හාවෙන් එන බාධක. ඒකට ඒ විස්තර කරන්න වෙන්නේ නැති මේ ආර්යත්න මාත්‍ය ඒ ආර්යත්න මාත්‍ය මේ භව තණ්හා කියලා තමයි යගේ දර්ථ කතාව කිව්වේ. එයා මේ සම්පූර්ණ ව්‍යාපාරය කෙරුවේ කාමරාගේ වඩන්න නෙවෙයි. මත ඒ වෙනුවට ව්‍යාපාරයක් පටන් ගන්න කරන යනකොට පුදුමාකාර කරදරෙන්න පටන් ගත්තා. කරදර දිගටම එනවා. ඒ හේම හේරමටම එයා පුදුම උනන්දුවකින් මුණ දිගෙන කටයුතු කරා. එයා දැනගත්තා ඒකට ධෛර්යය ගත්තේ භව රාගෙන් කිය. තමන් හදපු ව්‍යාපාරේ දිගට පාත්තගෙන යන්න ඕන. ඉතින් ඒකට මුළු පොතම ලිව්වේ ඒ භව තණ්හා කියලා. ඉතින් ඒක යෝගාවචරයේකට ඩයරි නෝට් එකක් වෙනවා. නැත්නම් ජර්නල් එකක් වෙනවා. පොත් බැීමක් වෙනවා. ඒ පොත් ලැබීමේ ප්‍රතිඵලය තමයි ත්‍රිපිටකය කියන්නේ. එදා බුදුරජාණන් වහන්සේත් එක්ක මේ බණ භාවනා කරලා අංග සම්පූර්ණව දිනලා හෝ ආංශික වශයෙන් දිනපු කට්ටිය මට වෙච්ච ටික ලියලා තියෙනවා. ඉතින් ඒක බලනකොට කාම ලෝකයේ තියෙන බාධා, කාම ලෝකයේ තියෙන හිරියර ධර්ත පරිලාසා මේ රූප ලෝකේ එහෙම නැත්නම් මේ කාම ලෝකේ ඉක්මවල ලැබෙන භව රාගය රඟ දක්වන වේදිකාවට කියන්නේ රූප ලෝකය කියලා. වායෝ පොට්ටබ්බ ධාතුව හුස්ම නැත්නම් ඇවිදිනකොට පොළවේ වදින, පයේ වදින හැටි. ආන්න ඒකත් එක්ක කතා කරන ලෝකෙට අපි කියනවා භාවනා ලෝකය කියලා. ඉතින් ඒක ජය ගැනීම කියන එක කොටස් වශයෙන් තමයි කරන්න වෙන්නේ. ඒක ඒක ලොකු ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. ඒක තමයි උපනායනය වෙනවා කියලා කියන්නේ. පටිපදා කියලා කියන්නේ පිළිවෙලින් ටික ටික යනවා. එහෙම යනකොට අපි අර භව රාගයෙන් මතුවෙන බාධාවල් හොදට පොත්ත බලා හරියට දැනගන්න ඕනේ. මෙන්න මේ කරදරේ මේ විදිහට මට තියෙනවා. දැන් නම් මේක මේ කණේ කිනිතුල්ලෙක් වහුවා වාගේ මහා කරදරයක්. කාම ලෝකයේ තියෙන කරදරත් එක්ක මෙච්චර මේක ඉච්චර ගාණක් නැහැ. අන්න ඒ ධනසන්දනේ දන්නේ නැති කෙනා කමඨාන් වාර්තාව ලියන්නෙම කනපින්දමක් විදියට. ප්‍රශ්න පත්‍රයක් විදියට තමයි ඉදිරිපත් කරන්නේ. නමුත් කාට හරි තේරුනොත් ඒ ප්‍රධානම ගැටෙන් අපි ලිහිලා තියෙන්නේ. හැබැයි කිඹුලගෙන් ගැලවුණාට කිදිරේ ඉන්න හුණට අහු වෙනවා. කිඹුලා කියනවලු ඔබ මගෙන් ගැලවුණාට මගේ මල්ලි ඉන්නවා ගෙදර කියලා. හුණා. එනිසා සිංහල වෙදකමේ කියනවා මන්නා ඉතරම අත්දකලා නැහැ ඒ මේ කිඹුලෙක් කාලා වෙදකම් කරනකොට වටතිර ඇදලා මේ පියම් බැඳලා හූනන්ට පේන්නේ නැති වෙන්න වෙදකම් කරන්නේ මොකද ඒ කිඹුලගේ බෑ ගැලුණාට හූනගෙන් ගැලවෙන්න බෑ හූන කියන්නේ ඉච්චර ලොකු සතෙක් නෙවෙයි නමුත් අරක ගැලවෙනකොට මේකට අහු වෙනවා ඉතින් අර කිඹුලගෙන් ගැලවෙච්ච එක ලොකු දෙයක් නේ දැන් ඉන්නවනේ ඉන්නේ හූනනේ ඉතින් දවසක් ඔය විනෝද සමයේ අමර්ෂය යන්න හදන ගමන. ඒතර ඉස්කෝලේ මාත්‍යා ගෙදෙට්ට එනවා. ආ හොඳ වෙලාවට ආයෙ මාත්‍යෝ තා පොඩ්ඩකින් කියනනම් මම යනවා ගමනක් යන හිතේ කොහෙද අමර්ෂය යන්න හදන්නේ. මං යනවා මං දන්නේ බලාතෙක් කියලා කියන කිඹුල අල්ලන්නේ කියලා. ඊට කියන පිස්සු වදාහනද <laughs> ඔයා කොහොමද කිඹුල අල්ලන්නේ? කිඹුල දකින මිනිස්සු දුවනවා. ආවුනොත් ආයෙ කට උතර නැහැ. නෑ නෑ පොඩි ටික් ටැක්ටික් එකක් අහුණා මම මේ පුංචි කරලා බලන කණ්ණාඩියක් ගෙනියනවා එල්ල කිඹුල දිහා බලපුවම කිඹුල මට පේන්නේ හුණෙක් වගේ මම මේක අරගෙන ගිනි පෙට්ටියක දාගන්නවා ඒ තමයි මගේ ටැක්ටික් එක මම යන්නේ පුංචි කරන බලන කණ්ණාඩියක් දිහා බලලා කියලා ගිනි පෙට්ටියක් පෙන්නනවා එයා කිඹුල පුංචි කරලා බලපුවාම ගිනි පෙට්ටිය දාගන්න පුළුවන් ඉතින් අන්න ඒ වගේ යෝගාවචරය දන්නවනම් මේ දැන් පැමිණෙන දුක පැණි ගහක් කියලා ඒ ගිහි ගැට හැටියට පස්සේ පැවිදි වුණාට පස්සේ අරණ්‍යගත වුණාට පස්සේ රුක්ක මූලගත වුණාට පස්සේ ශූන්‍යාකාරගත වුණාට පස්සේ පැමිණිච්ච ඒ දුක නිකන් පොඩ්ඩමයි වැලි සෙල්ලම්පත් වෙනකොට ඇති වෙන ප්‍රශ්න තියෙන්නේ. ඒ වගේ මේ අම්ල දාත්ලා ගයක් හදාන පවුල් කරනවා වගේ ප්‍රශ්න නෙමෙයි. ඒ ප්‍රශ්න වලට පොඩ්ඩරුව කැමතියි. ඒකයි කුඩා ළමෝ කැලෑ වැදීලා කැලේ කොලේ ගෙවල් තනාලා සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම් කරන වෙලාවෙත් ගහ ගන්නවා. මේ සෙල්ලම් කරන වෙලාවෙත් ඒ හදපු සෙල්ලම්කට බැඳෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා මේ කුමරු කුමරිකාවන්ගේ මේ බාලුකා ක්‍රීඩා කරන වෙලාවේදී ඒකට කියලා බාධා කෙරුවොත් එහෙම බූදල් නඩුවලට වගේ රණ්ඩු කරනවා මේ ළමයි. එයා හදාගත්ත සෙල්ලම්ගේ කැඩුවත්. දැන් යනකොට එහාම සෙල්ලම්ගේ කඩලා යන්නේ. හරි හදපු වැලි මාලිගාවට පයින් ගාලා යන්නේ. මොකද හෙට එනකොට නෑනේ ඕක. අවුවට අහුවෙලා වැස්සට අහුවෙලා රැළ අහුවෙලා කැඩෙනවානේ. ආන්නේ වගේ අපි මේ ලෝකෙට පයින් ගහලා ඇවිල්ලා අපි මේ හදන පන්සල් භාවනා මධ්‍යස්ථාන මධ්‍යස් මේ ආයතන හොඳට දැනගන්න ඕනේ ඌව කැඩෙනවා ඔය හදපු ජේතවනාරාමේ ඔය හදපු වේළුවනාරාමයක් දැන් නැහැ ඒකට බුදුජානනාංශය කනගාටු වෙන්නේ නැහැ එනත අනාථපිණ්ඩික සිතුමා කනගාටු වෙන්නේත් නැහැ මොකද ඒවා සෙල්ලම් ගෙවල්නේ ගීකවල් නෙවෙයිනේ. ඉතින් අන්නේ වගේ භාවනාවට ගියාට පස්සේ අපිට හම් වෙන අභ්‍යාසයේ කාම ලෝකේ පැන්නුවාට පස්සේ අපිට හම්බෙන අභ්‍යාසයේ නැත්නම් ව්‍යතික්‍රම කෙලෙස් වලින් ඉක්ම වුණාට පස්සේ අපිට හම්බෙන අභ්‍යාසය තමයි පරිඋත්ථාන කෙලෙස් කියන එක. පරිඋත්ථාන කෙලෙස් කියන එක මෙහෙම පිටු කරලා පෙන්ලා දීලා තියෙනවා. ඒක පටිසම්භිදා මාර්ගයේ නෙය්‍යාවරණ කියලා නිවන ආවරණය කරන ධර්ම කියලා හයකට කඩලා පෙන්නනවා. නමුත් නීවරණ කියනකොට පංච නීවරණ කියලා තමයි පෙන්වන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඒක ඔය තීන මිද්දේ කියලා කියන්නේ නිජිමත කියන තනියකට දාපු වචන දෙකක්. ඒ වගේම උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ අතීත අනාගත අභිරමණය නිසා ඇතිවෙන දරත පරිලාහ. ඒකව නමේ 6කට කඩලා දාලා තියෙනවා. නමුත් අපි සාමාන්‍ය තේරවාදයේ <clears throat> විසුද්ධි මාර්ගය ආදී පොත්වල තියෙන පහකට තමයි. එතකොට මේ පහෙන් ඇති වෙන ප්‍රශ්න ගීගේ අතහරලා මේ මහානකම අතහරලා යන තරම් හේතු වෙන්න ඉඩ තියෙනවා. යෝගාවචරකම ජීවිතේ නැත්තම් රිට්‍රීට් එක පැනලා යන තරම් හිතේ ඉඩ තියෙනවා. එහෙම නැත්තම් මේ භාවනාව වැඩක් නැහැ කියලා වෙන සාමාන්‍ය ලාමක දේවල් වලට පෙළඹෙන්න තරම් ඉඩ තියෙනවා. ඒක අබලේ ලිපට තමයි වැටෙන්නේ. ඒක යාර තේරෙන්නේ නැහැ. යට ඒක තේරෙන්නේ නැති නිසා වැඩි හිටියෝ ගුරුවරු ඒගොල්ලන් දෙන්න තියෙන පහසුකම් ටික දීලා කියනවා උඹ යන්තම් මෙතන හිටියට මෙතනත් තියෙනවා දරතයක් මෙතනත් තියෙනවා පරිලාහයක් ඒක නිසා ඔතනින් පැනලා ආපවර දන්න බලපරුදු මේ ගිහි ජීවිතේ ගියොත් අරිට වැඩි දුක්ඛන්දරාවක් එන්නේ ඒ සෑහෙන සිවුරු අරපු කට්ටියක් අද ලෝකේ ජීවත් වෙනවා හුරුළුවව කියලා කියන්නේ එක එක වෙලාවක සාසන සංසුද්ධියක් කරලා සාසනයට වැදගෙන හිටපු හොර මහනෝ සිවුරු අරවලා ඒගොල්ලෝ ලව්ව කව්ව කප්පපු වැවට තමයි හීරළු වැව කියලා කියන්නේ. ඒක තමයි හුරුළු වැව වෙලා තියෙන්නේ. ඒ අද ඉන්න ගමේ ඉන්න ඔක්කොටම හීරළුවෙක් සම්බන්ධයි. ඒක සාගර හාමුදුරුවෝ හොයාගෙන තියෙනවා. ඕකත් හීරළුවෙක් ස්වාමීන් වහන්සේ කියනවා. මේකගේ අපච්චි හීරළුවෙක්. ඉතින් ඒක හුරුල් ගානේ ඔක්කොමලා. ඉතින් ඒගොල්ලන්ගේ සමිති සමාගමත් ඇති සමාජලාට. අර ගියේ මේ කතාද විකලාද චිකට්ටිගේ සමිති සමාගම් තියෙනවා වගේ. ඉතින් ඒ වගේ ආයෙ වැටෙන්නේ මේකට කියන එක දන්නේ නැහැ. වුණොත් ගුරුවරයාගේ වැරද්ද. ආපහු වැටුනොත් මෙයා නම් හිතන්නේ දන්නේදී මේ සුපුරුදු කණවැන්දුම හොඳයි නොදන්න දීගෙට වැඩිය කියලා. ඔය කණවැන්දුම වෙලා තියෙන දීගෙ ආපු කන්ටි තමයි. නමුත් එහෙම යන්න දෙන්නේ නැතුව මේ නීවරණ ටික විතරයි පුතියුමට බලා ගන්න තියෙන්නේ. ඒක ඔය කාම ලෝකයේ තියෙන තරම් මහා කෙලස් කන්දක් නෙමෙයි. මෙන්න මේකට කටයුතු කරමු කියලා අපි නීවරණයන්ගෙන් දුර වීමට නීවරණයන් ඉක්මවීම සඳහා අපි පොඩි පොඩි ප්‍රයත්න කරනවානේ. පරියන්කේදී මානසිකාරය කියලා එකක් කරනවා. සක්මනේජිත් මානසිකාරය කියලා එකක් කරනවා. ඒ නිසා ජීවිතේ වැඩ කරනකොටත් මානසිකාරය. ඒ නැත්තම් හිත ඒ ආරක්ෂක තැනක තැම්පත් කරගන්න. අන්නේ කටයුත්ත නිරීක්ෂණය කරන්නේ සතියෙන් තමයි. සතියෙන් දන්නවා අපි පරියන්කයට ගියාට පස්සේ නැත්තම් වාඩි වෙලා සතිය පිහිටන වෙලාවට ගියාට පස්සේ මේ කාම ලෝකයේ ඉක්මවීමේ කෘත්‍යය චෛතසික මට්ටමින් කරන්නේ අරමුණේ මානසිකාර්ය පවත්වන හැම චිත්තක්ෂණයකම 100%ක්ම කාම ලෝකෙන් අයින් වෙනවා. ඒ වගේම දැන් ප්‍රතිෂ්ඨාවක් ලැබෙනවා. කාම ලෝකේ ඉක්ම වෙලා අල්ලගෙන ඉඳ ආලම්බනයක්, ආරම්මණයක්, අරමුණක් ලැබෙනවා. ඒ අරමුණ තමයි අපි සමාහට වාඩි වෙලා ඉනකොට හුස්ම දිහා බලනවා. පිම්බීම හැකිලිම දිහා බලනවා. ඉඳගෙන ඉන්නේ ඉරියව්ව දිහා බලන්නේ දන්න හැම චිත්තක්ෂණයකම අර ගීගේ අතහැරපේක ස්ථාවර කරගන්න. එහෙම නැත්නම් වොත්තපණය ස්ථාපිත කිරීමක් කරනවා මොකද අපිට පේනවා මගේ හිතේ තියෙන අසවල් තැන කියලා. තියෙනා විතරක් නෙවෙයි. තියෙන ගමන් වෙනවා ඒ බව දන්නවා. අන්නේ දැනීමට සත්‍ය කියලා කියනවා. සක්මන් කරන වෙලාවේදී මේ කාම ලෝකයේ ඉක්මවපු වවට සහතිකේ වොත්තපණය ස්ථාපිත කිරීම තමයි පොළේ පය වැදිනවා දාන්නේ. පය රිදෙන එකක් වෙන්න පුළුවන්, සනීප එකක් වෙන්න පුළුවන්, වම් පය වෙන්න පුළුවන්, දකුණු පය වෙන්න පුළුවන්. ඒක දන්නවනම් ඒ දැනීම සිද්ධ වෙන බව හැබෑව. මොකද එහිමයි මනස පවතින්නේ. ඒකත් ඒකත් මදි කියලා ගුරුවරුන්ට බුදුජානසේ ඉඟියක් දීලා තියෙනවා ඒක ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න ඕන. දේශේති කියලා එකක් තියෙන. නැත්නම් කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. කමඨාන් වාර්තාව කියන්නේ මගේ මෙච්චර වෙලාවක් හිත අරමුණේ තියා ගන්න පුළුවන් වුණා. එහෙම නැත්නම් රූප ලෝකෙ තියා ගන්න පුළුවන් වුණා. රූප කර්මස්ථාන තියා ගන්න පුළුවන් වුණා. කායන පස්සනාව තියා ගන්න පුළුවන් වුණා කියලා එයා <clears throat> ප්‍රකාශ කරන ප්‍රකාශයේ තියෙන ප්‍රසන්න භාවය කමඨාන් වාර්තාවේ කොලේ බලනකොට කියන්න පුළුවන්. වාක්‍ය දෙක අහනකොට කියන්න පුළුවන් මේ කන පිටින්මක්ද මේකේ තියෙන්නේ එහෙම නැත්නම් මේ කරපු දෙයක සාර්ථකත්වය ලියන්නේ ඒක ලියන ලියන ශෛලියක් තියෙනවා අන්නේ ශෛලියෙම කියන්න පුළුවන් මේ කෙල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා ඉතින් ඒක තමයි <clears throat> යෝගාවචරයේ හසුරවනකොට ඒ ගුරුවරයා දත යුත්ත එහෙම නැත්නම් වැඩිමාල් යෝගාවචරය දත යුත්ත මෙයා මේ කන පිටින්මක්ද ගහන්නේ එහෙම නැත්නම් මේ පැමිණි දෙයට මුහුණ දීලා අභීතව ඉදිරියට ගමනක් දෙන නිසා මේ භව තණ්හාවේ ඉන්න මේ භවයේ හැසිරෙන කෙනා දුක නැත්තේ නෑ. ඒ දුක හරහා මායя බාධා කරනවා කරනවාමයි. එතකොට යම් කිසි කෙනෙක් අපි හිතමු මේ කොහොම හරි භාවනා කරන වෙලාවේ තප්පර පහක් හරි හුස්ම රැලි පහක් හරි විනාඩි පහක් හරි හුස්මෙම තියාගෙන පුළුවන් උනායි කියලා. එහෙම නැත්නම් සක්මණේම නැත්නම් බත්පත් අතර ගත්තාම බත් පිටි මෙච්චරක් සතියෙන් වල ගන්න පුළුවන් ප්‍රතිවීක්ෂා කරන. එහෙම නැත්නම් සිවුර අඳින වෙලාවේ, සීනාසනයකට ගොඩ වෙන වෙලාවේ, සීපත් කරගන්න පුළුවන් උනායි කියලා. ඉතින් අන්නේ වෙලාවේ යෝගාවචරය දන්නවා මගේ මේ කාම තණ්හාව ඉක්මලා දැන් භව තණ්හාව පැත්තට මල් මාලට මල් ලැබුණා වගේ මෙච්චර ප්‍රමාණයක් එකතු වෙනවායි කියලා. ඒකේ යෝගාවචරයට විතරක් නෙවෙයි මුළු ශාසනයටම ආරම්භ ආඩම්බරයක්. මේ ශාසනික වශයෙන් ලැබෙන මේ ආඩම්බරය ආඩම්බරයක් වෙන්නේ මේ කතාව ප්‍රසන්න මනසින් කියන්න ඕනේ. ඒක තමයි තේර ගාථා, තේරි ගාථා කියලා අද අපි ළඟට පිළිලා ඇවිල්ලා තියෙන පළවෙනිම වතාවට ලෝකේ කාන්තාවන් මේ කරදරේ මිදිලා මිදිච්ච බව තේරි ගාථාවල කියලා තියෙනවා. ලෝකේ හැමදාම තිබිච්ච දෙයක් තමයි මේ පුරුෂ ප්‍රධාන සමාජවල ස්ත්‍රීන් දුක් ගන්නා කණ්ඩායමක් ස්ත්‍රීන් කියලා කියන්නේ ආවේනික දුක් තියෙන දෙයක් අපිට කරන්න දෙයක් නැහැ අපි ඔක්කොම කුණු කන්දල් ස්ත්‍රීන් පිට දාලා පටවනවා ගැලවුමක් ගැන කතාවක් නැහැ ඒ වගේ අනිකුත් ආගම් ගත්තොත් එහෙම කිසිම විදියකට එහෙම කාන්තාවකට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කාන්තාවකට මේ විදිය පැවිදිලා ගත කරන්න පුළුවන් ඒ කියන කතාවල් අපි ලස්සන තේරවාදී තරම් ලස්සන නැහැ. තිරුණාංශලත් ඒ වගේම තමයි. විශාල ජීවන රටාවල් ගත කරලා ගිහිලා තිනවා. අන්න ඒ වගේ මේ මට දැන් මෙච්චර වෙලාවක් නීවරණයෙන් තොරව ඉන්න පුළුවන් වුණා. මම ඉන්න උත්සාහත් කරනවා මට මේක ධෛර්යයක්. ඒ වගේ මං වගේ භාවනා කරන අයටත් මේක වටිනවනේ ඇහෙන්නේ කියලා මේ සක්මනක පියවර කීයක් තියන්න පුළුවන්ද කියලා කියන්න පුළුවන්කම. පරියන්කේක හුස්ම කීයක් බලන්න පුළුවන්ද කියලා බලන ගතිය. ඒක තියෙනවා නම් ඒක මල් මාලට මම ලැබුණා වගේ තමයි. දැන් මේක තව දියුණු කරන්න ඕනේ නම් භව තණ්හාවත් ඉවර කරලා විභව තණ්හාවට යන්න ඕන නම් නැත්නම් කාම ලෝකේ ඉක්මවලා ගත්ත මේ රූප ලෝකය සූක්ෂම රූප බාටපත් කරගන්න ඕනේ නම් ඒකට ඔය අරමුණට හිත නැංවීම කියන විතක්කය විතරක්මදි. ඊට පස්සේ ਵਿਚාරයක් අවශ්‍යයි. මේ නංවපු රූපයේ හිත ගිල්ලවන්න ඕන. හිත පොලාපනින්න දෙන්න එපා. අපිලාපන ලක්ෂණ දෙන්න ඕන. පොලාපන් එකට කියන්නේ පිලාපන කියලා තමයි පාලියෙන්. එහෙම වුණොත් මතු පිට ඔහේ පාවි පාවි යනවා. එහෙම වෙන්න දෙන්න එපා. ඒකට ආයශරයක් අහු වෙන්න පුළුවන් කාම ලෝකෙටයි රූප ලෝකෙටයි අරූප ලෝකයකට සූක්ෂම රූපයකට නැත්නම් ගැඹුරකට යන්න අපිලාපන ලක්ෂණා සති. සතිය තියෙන්නේ වැටිච්ච තැනම ඇතුළට කිඳා බහින කියන විතක්කේ කරපු ගමම්ම ਵਿਚාරය කරන්න ඕන. විතක්ක ਵਿਚාර දෙක නිකන් ජෝඩුවක් වශයෙන් තමයි යුගල චෛතසික දෙකක් මේ අරමුණට හිත ගියා නම් ආස්වාද ප්‍රසවාසයට ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරලා බලන විදිහේ පොඩි විමර්ශන නුවණ දාන්න පොඩි ධම්ම විචේ සම්බොජ්ජග්ගයක් දාන්න විමර්ශ විචාර බුද්ධියක් දාන්න ඒක හැම කෙනාටම උප්පත්තියම ලැබිච්ච දායාදයක්. උගදේ පාවිච්චි කරන්නේ නැහැ. උගදේ කාණා බණ්ඩ කියයි කියනවා කොච්චර වෙලා හිටියද කියලා කියන්නේත් නැහැ. ආනපනේ ටික වෙලාවක් ඉන්නම ඕනේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කළ දැනගන්න. ඉතින් එතෙන්න මෙහෙවන්න ගුරුවරයා යන්නේ නැහැ. මට මෙන්න මෙච්චර වෙලාවක් ආනපානෙ ඉන්න පුළුවන්. මට මෙච්චර වෙලාවක් ආනපානට මූණ දාලා ඉන්න පුළුවන් කියන එක වාර්තා වුණේ නැත්තම් ගුරුවරයා දිගටම කියනවා ආනපානෙත් එක්ක ඉන්න බලන්න දිගටම මෙනෙහි කරන්න, දිගටම ඒ භාවනාව කරන්න. සක්මන් කරන මෙච්චර පියවර ගාණක් මට පුළුවන්. සමහරවිට කියනවා මේ පැත්තට මේ පැත්තට යන හතර පහ සදාක් මට පුළුවන්. නැත්නම් පියවර හත අටක් මට කියන්න පුළුවන්. එතකොට ඔන්න දන්නවා මෙයාගේ හිත දැන් මේ සක්මන් අරමුණට මූණට මූණ දාලා ඉන්නවා. එහෙමනම් කියනවා වම තිනකොට දකුණ නෙවෙයි කියලා දන්නවද? දකුණ තිනකොට වම නෙවෙයි කියලා දන්නවද? කියලා ආනාපාන සති පොත ලියනකොට බුදුරජාණන් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ආස්වාස වෙලාවේ ආස්වාස බව දැනගන්න ඕනේ. එතකොට අන්වේ ඥාණයෙන් විචාර බුද්ධියෙන් මීමන්සා නුවණින් ධම්මවිචේ සම්බන්ධකේ දැනගන්න මේක ආස්වාසේ බව දන්න අතර ප්‍රසවාසේ නෙවෙයි කියන විනිශ්චයත් එතරම් තියෙනවා. ආස්වාසේ කියලා කියන්නේ ආස්තික ප්‍රඥප්තිය. ආස්වාසේ ප්‍රසවාසේ නැහැ කියලා කියන්නේ නාස්තික ප්‍රඥප්තිය. ওই දෙකටම 50ට 50 වටිනාකමක් තියෙනවා. අපි මේ මාය අපිට දාලා තියෙන්නේ ආස්තික ප්‍රඥප්තියට හිත බඳිරු. ආස්වාසේ වැටුණා. ඊගාට ප්‍රසවාසය වෙනවා. ඉතින් ආස්වාදයේ වැටෙනලා ප්‍රසවාසය නැහැයි කියන දැනුම. ඒකට අධ්‍යාපන ක්‍රමෙ උගන්වන්නේ නැහැ. ඒව ආධ්‍යාත්මික ඉගැන්වීම්. ඒව දාර්ශනික ඉගැන්වීම්. ඒව ආකාර පරිවිතක් ඉගැන්වීම්. ඒව අන්වය ඥාන. ණය විපස්සනාව. මේක තමයි බුද්ධ ආගමෙන් අපි ගිලිලා තියෙන්නේ. නමුත් අපි ඉපදෙච්ච යුගයේ වෙනකොට කියන්නේ 70 දශකයට කලින් ඉපදිච්ච කට්ටිය 70 දශකයට පස්සේ ඉපදිච්ච කට්ටිය කියලා ගත්තොත් ඒ 70 දශකදී ඔය පෙරලිය සිද්ධ වුණා හුස්මට විතරක් හිත දාලා බෑ හුස්ම ආස්වාස් ප්‍රස්වාස් දෙක වෙන් කර ගන්න ඕන. අපි පොල් ගෙඩිය සල්ලි දීලා ගත්තට පොල් ගෙඩිය වැඩ ගන්න නම් දෙකට බින්දින්න එපායි. බින්දට පස්සේ මේක ඇස්පැත්ත මේක අනිත් පැත්ත කියලා පොට්ටේකට උනත් පේනවනේ. අතගාලා බලලා කියන්න පුළුවන් මේක ඇස්පැත්ත කියලා. මේක අනිත් පැත්ත කියලා. අන්නේ දෙක වෙන් කරලා දැනගැනීමේ හැකියාව හුඟ දෙනෙක් හිතනවා මේ අපි ළඟ ඇති නැතිව ඇතිව ගැඹුරු ධර්ම අපා යන්තම් තමයි මේ ගීගයට ඇරලා ආවේ යන්තම් සම්තම් පදන් තමයි යන්තම් ආනපනිය අල්ලගත් දැන් බලපංකෝ ආනපනිය අල්ලගත්තට පස්සේ කියනවා ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරන්න කියලා. මොකද ඒ දෙක අතර කළු සුදු වෙනසක් තියෙනවා. මයිනමක් අදින කොටයි මයිනමක් පුම්බන කොටයි හුස්ම ඇතුළට ගන්නකොට පිට කරන කොටයි. නමුත් ඒක ඊට ටිකක් සීරියස් ඊට ටිකක් අමාරුයි වම දකුණ අතර එහෙම වෙනසක් නැහැ. ඒකත් බලන්න කියනවා. ඒක ඊට වැඩිය සූක්ෂම අභ්‍යාසයක්. හොඳට මළු අත ගාලා අතු ගාලා එහාට මෙහාට එක සැරයක් ගියොත් අපිට තේරෙනවා ඒක වම එරා බහලා තියෙන වැඩි නැත්නම් දකුණ එරා බහලා තියෙන වැඩි. ඒක බලලා කරන්න පුළුවන්. ඒ වෙලාවෙම අත්දකින්න පුළුවන්. ෆුට්බෝල් සෙල්ලම් කරන කට්ටිය නම් දන්නවා සෙල්ලම යන්නේ දකුණු පායි. වම් පායි සොත්ති කකුල. අපේ TTI එකේ කූට වම් පාය තමයි දක්ෂ. ඇදලා අරපුවාම මේ ගෝල් එකේ ඉඳලා එයා ගෝල් එකට කික් එකක් දැම්ම. උට ඇන්දා කියලා අපි නම දැම්මේ. අපිට ෆුට්බෝල් ගහන්න තිබුණේ අපි ඔය පන්න රබර් බෝලයක් අරන් තමයි පිටරේ සෙල්ලම් කරේ. ඌ ගහනවා ගැහිල්ලක් ඇන්ද දිගෑරලා එහා පැත්තට. ඌගේ වම් පායට වැඩි දකුණු දකුණු පායට වැඩි වම් පාය වැඩ කරන්නේ. අපේ වම් අතයි දකුණු අතයි ගත්තොත් වෙනස්. වැඩ කරන්න ගියාම දෙකේ ක්‍රියාකාරකම් වෙනස්. අන්‍යෝගේ මේ විචාර බුද්ධිය යෙදුවේ නැත්නම් එයාට කවදාකවත් ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස වම දකුණ අතර වෙනස දැනගන්න බෑ. නමුත් සරුවච්චන් වහන්සේ අපිට ඊටත් වඩා මේ පාඩම ඉගෙනගත්ත කෙනාට කියනවා දීගං වාසසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියලා ඊට පස්සේ ආස්වාද ප්‍රසවාස වෙනස නෙවෙයි ආස්වාසයෙන් ආස්වාසයට ඇති වෙන වෙනස රස්සං ආස්වාදන්තෝ රසං අස්සසාමීති පජානාති කියලා මේ ආස්වාසයේ විනාඩි 5කට පස්සේ එන ආස්වාදයේ දිගද කෙටිද සියුම්ද කියලා අර ආස්වාද ප්‍රසවාස දෙක අතර ඇති කරගත්ත වෙනසින් ඇති වෙන ඒ විචක්ෂණ බුද්ධිය ආස්වාසයෙන් ආස්වාසයට දාන මෙන්න මේක තමයි අනිච්චම් කියලා කියන්නේ ආස්වාසේ පවා එන්නේ එන්නේ කෙටි වෙනවා ප්‍රසවාසයේ බව කෙටි වෙනවා නැත්නම් දික් වෙනවා. එක්ක ප්‍රිය වෙනවා එක්ක අප්‍රිය වෙනවා මෙන්න මේ වගේ ආස්වාද ප්‍රසවාසයේ 11 ආකාරයක් බුදුජානනාංශයෙන් පෙන්නනවා ආස්වාසයෙන් ආස්වාසයට සංසංගනය. ඉතින් ඒකට පෙරහුරුවක් තමයි ඒකට මඟ දැක්වීමක් තමයි මේ ආස්වාද ප්‍රසවාස දෙකවත් වෙන් කරලා දැනගන්න පුළුවන්කම. ඒ වෙනකොට 100ට 100ක්ම කාම ලෝකෙන් අපි වෙන් වෙලා 100ට 100ක්ම විතික්කම කෙලෙස් වලින් අයින් වෙලා අපි ඉන්නේ පුදුමාකාර පිරිසිදු සීල විසුද්ධියක. චිත්ත විසුද්ධියේ දොරපාමුල. ඉන්නේ ඒ දේවල් වෙන්න ඔය කියන තරම් කල්ප ගණන් යන්නේ නැහැ. ඒකට මේ වගේ බණ අහන්න ඕන. කමඨාන සුද්ධ වෙන්නත් ඕන. මුල කායේ නම් පුදුම විදිහට වර්ධිනවා. මේ දේ තේරෙන දේවත් ලියන්න දන්නේ නැහැ. ඉතින් ඒ සේරම ගුරුවරයාගේ වැඩ දිවලට දාන්න. මොකද අර දීග අධ්‍යයනයට පස්සේ ඇති වෙන භව තෘෂ්ණාංශායන වෙහෙසවත් ඇත්තටම අමාරුයි ආධුනිකයට දරා ගන්න. ඉතින් ඒ වෙලාවට අර බබා හම්බෙච්ච ගමන් අම්මටයි දරුවටයි සලකනවා වගේ කිරිමවරු වට කරගෙන ඉතින් ඒ වෙලාව පොඩ උදව් කරන්න ඕන. ටික දවසක් ගියාම අම්මා දෙවෙනි දරුවට ලෑස්ති වෙනවා. ඒකවල පොඩ පළවෙනි දරුවන් පොඩක් ඈත් වෙනවා. ආයේ ස්වාමියාට කිට්ට වෙනවා. ආයේ කාමේ මත වෙනවා. ආයේ දරුවෙක් වදනවා. අලිමදියට හරක්. ඒ ජීද්දිත් මම නම වෙනි දරුවා අපේ අම්මගේ. ඕව එච්චර ගණන් අරගෙන කරන්න බෑ. අනිත් වගේ තමයි භාවනාවේදී මේ පළවෙනි ධ්‍යානයේට මේ විතක්ක ਵਿਚාර දෙක ඉතාමත්ම වැදගත්. දැන් දෙවෙනි ධ්‍යානයට යනකොට ඊටත් වැඩිය සියුම් තැනකට යනවා. ඒ කියන්නේ රූප ලෝකය ක්‍රමයෙන් සියුම් රූප බවටපත් වෙනවා. අන්තිමට ගිහිලා කොච්චර සූක්ෂම தත්තරපත් වෙනවද කියනා නම් යෝගාවචර කියන මට හුස්ම නොදැනී ගියයි කියලා. කය නොදැනී ගියයි කියලා. සක්මනේදී කියනවා මම ඇවිදිනවා නෙවෙයි මට ඇවිදින බව පේනවා මම නිකම්ම නිකං අනායාසයෙන් ඇවිදිනවායි කියලා. ඉතින් මේක යෝගාවචරය නිකම් භාවනාව సౌందర్యාත්මක පැත්තට ඉදවීමක්. අ গুপ্ত පැත්තකට යදවීමක්. ඒකට භාෂා ශෛලිය ඉතාමත්ම වැදගත්. අද ඉන්න හුඟ දෙනෙක් මේ தত্ত্ব අත්දකලා තියෙනවා. නමුත් ඒක ලියන්නේ නැහැ. ලියන්නේ මේ අල්ලපු gedara ප්‍රශ්නයි, අරකයි මේකයි වැල්වට ආරං වලින් පුරවනවා. එතකොට මාතයා කියන ඔන්න මට වෙලාව ආවා මම බාධා කරනවා. නමුත් හරියට යන පාර ලියලා දෙන්නේ නැත්නම් ඒක ගුරුවරයා වගේ කියනවා. ඒක තමයි ගුරුවරු එකට ආප්තෝපදේශ හදලා පොත්පත් කියලා දීලා කමඨාන් සුද්ධ කරන්නට කියලා දීලා කමඨාන් වර්තාවට වෙහෙස නැතුව අහගෙන ඉඳලා කොච්චර වැරද්දක් කොහොම හරි හදන්න ඕනේ කියන එක ලොකු සංසි කියලා කියන්නේ මේ සියසරයක් කිව්වා කියලා සියසරයක් උපදෙස් දුන්නයි කියලා 101 වෙනි වැරද්ද කෙරුවට පස්සේ ආය උපදෙස් දීම නතර කරන්න එපා. උපදෙස් දීම පිළිබඳව මසුරු වෙන්න එපා. 101 වෙනි වතාවටත් උපදේශය දීපා. ඒකම ඒකම තමයි. 102 වෙනි වතාවටත් මෙයා වරද්දන්න ඉඩ තියෙනවා. ඒතර ගුරුවරට හරි වෙහෙසයි. මේ 101 වතාවකුත් කියලා තියෙනවා මේක මෙහෙම නෙවෙයි. මේක මෙන්න මේ විදිහට බලන්න කියලා. ආරයක් බලන්නේ මරතාවට. යටින් ලියලා තියෙනවා හිත කරදර ගන්න එපා භයානක රෝගද සෝයන අවස්ථාවල් ඇත. එච්චර ලියලා තියෙනවා. වෙන්න පුළුවන්. එහෙම තමයි මේ අවුරුදු 2600 ඇවිල්ලා තියෙන්නේ. මේ පාවඩ එලල වටතිර ඇදලා රෝසමල් යානාවල ආපු ගමනක් මේකේ නැහැ. ඔය කොච්චර තාක්ෂණික දියුණුවක්ද? ඔය කොච්චර යටිතල පහසුකම් තිබුණාද? ඔය කොච්චර ත්‍රිපිටකයේ CD එකට දාලා සාක්කුවේ දාගෙන ත්‍රිපිටක ධාරින් වෙන්න පුළුවන් වුණත්. ඔය කොච්චර සංශෝධනවාදීන් රජේ කරත් මේ වැඩේ තමන් කරන්න ඕන. ඉතින් ඒ දෙක කරන්න බැරි නෑ. ඒක තමයි manussත්ව ප්‍රතිලාභය කියන්නේ. මේ manussත් ප්‍රතිලාභේ දැන් රූපී අත්ත ප්‍රතිලාභයෙන් ප්‍රතිස්ථාපන වෙනවා. අත්ත ප්‍රතිලාභය භවයේ ලැබෙන අත්ත ප්‍රතිලාභය දැන් රූපී අත්ත ප්‍රතිලාභයෙන් ප්‍රතිස්ථාපන වෙනවා. එතකොට චුල්ල හත්ති සාරිපුත්ත කියන එක නා කියන බුදුරජාණන් වහන්සේට මේ රූපී ලෝකෙට ගිය කෙනාට කවදාකවත් කාම ලෝක ගැන හිතන්නවත් එපා, ඇසුරු කරන්නවත් එපා. ඇසුරු කළොත් අර රූපී ලෝකේ ධානය කැඩෙනවා. එයාට අදාළ නැහැ. එයා ඒක අතහැරලා තියෙනවා. ආවත් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි කියන දැනගන්න. ඊට පස්සේ මේ රූපී අත්පටිලාභේ ක්‍රමයෙන් සූක්ෂම අත්පටිලාභයක් බාටපත් වෙනවා සංඥාමය අත්පටිලාභේ. ඒක තමයි කියන්නේ සූක්ෂම රූප ලෝකේ කියලා. නැත්නම් අරූප ලෝකේ කියලා. ඒ කියන්නේ හුස්ම ගෙවිලා යනවා. හැවිදින එක ඉබේ වෙන්න පටන් ගන්නවා. බත් පිටවල් 7ක් 8ක් විතර සතියෙන් වැළඳුවොත් ඊට පස්සේ ඒක නිකම්ම සතියෙන් ආහාර ගැනීම නිකම් පුරුදු වෙලා යනවා. ඒක ඇත්තට ලොකු ආයාසයක් වදන්න ඕනේ නැහැ. ගොඩනැගිල්ලට ඇතුල් වෙන ඇතුල් වෙන හැම වෙලාවෙම පටිසංකා යෝනිසෝ සීනාසනම් පටිසීවාමි කියනකොට හරි කරදරයක් වාගේ ඉසලා පේනවා. ටිකක් පුරුදු වුණාට පස්සේ ඉබේම තේරෙනවා මේ කවුරුහරි ශ්‍රද්ධාවන්තයෙක් විසින් හදලා අපිට පූජා කරපු දෙයක් දැන් මේ එලිපත්ත පයින්නවා පයින්නකොටම අනම්මනයි සමහරු ස්තුතියි කියන්නේ ආයිබෝන් කියන්නේ අනම්මනම් කතා කරන්නයි පටන් ගන්නවානේ නමුත් Taman දැනගන්න ඕනේ මේ සේනාසනයකට යනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි සිවුරු ගලවනවා සිවුරු ආයෙත් පෙරවනවා හැම වෙලාවකම පරිසංකායෝනසෝ චීවරම් පරිසේවාමි හැම වෙලාවෙම කරන්න පුළුවන් නම් බුදුජානකසේ සඳහන් කරනවා සිවුරු පෙරවන වෙලාවේ සංඝයාට වඳින්න යන්න එපා. සිවුරු පෙරවන වෙලාවේ සංඝයාට කතා කරන්න එපා. මොකද යාට මානසිකාරය පවත්වන්න දෙයක් තියෙනවා. දානේ වළඳන වෙලාව කාටවත් කතා කරන්න එපා. මොකද දාණයට හිත යොදා ගන්න පුළුවන්. භික්ෂුවට කියලා තියෙනවා කටේ බත් තියෙද්දි කතා කරන්න එපයි කියලා. කතාවත් හොඳ නැහැ, සෝබනත් නැහැ. එහෙම කරලවත් බේරන්න බෑ. එහෙම කරනකොට ළඟ වාඩි වෙලා ඉන්නවා සාංශව අල්ලන්න අමාරු වෙන නිසා බත් කාපු ගමන් අල්ලන්නම් කියලා. ඒක බුදුසෙන්සේ සඳහන් කරලා තියෙනවා කට්ටියට පවිවේක කතා, විරියාරම්භ කතා, සල්ලේක කතා කියලා කතා කරනකොට තමනුත් විවේකයට බර වෙනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා රාජරාජ මහා මාත්‍ය තිත්ති තිත්ති සාවකෝ යාව වට කරගන්න. අපෝ යා හරීම හොඳ කෙනෙක් මට ළඟ හිටියත් ලොකු දෙයක් කියලා සිවුරු වන්ද වෙලාවෙත් කතා කරනවා. දාන වන්දන වෙලාවෙත් කතා කරනවා. ගිහකට ඇතුල් වෙන වෙලාවෙත් කතා කරනවා. බේත් පරිභෝග කරන වෙලාවෙත් කතා කරනවා. මේකට දන්නේ නැත්නම් සේනාසනාධිපතිකමක් ගන්න එපා. මේක දන්නේ නැත්නම් ගණයා ගණනායකයෙක් වෙන්න එපා. ඉතින් මේ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලන් ඕනේ ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න කොහෙන් හරි සත්‍යයක් ගන්න එක තමයි. ඉතින් එතෙන්ට ගියාට පස්සේ මේකේ නාර අල්ලාගත්ත ලබාගත්ත රූපී අත්පටිලාභය නැත්නම් රූපී ලෝකය ක්‍රමයෙන් සියුම් වේගන යන වැඩේදී කිසියම් දෙයක් නැති පිස්සෙ පිටහට කැවිලා මේකට දඩස් කාලම හරි දානවා. හරියට පී හරියට හදලා කරලා ඒ මුවත් තියෙන වෙලාවේ එහෙම නැත්නම් පන්නරේ තියෙන වෙලාවේ ඒ කර්ම කම්ම කම්මල් කාර්යය මුළු සිල්පෙම තියෙන එතනනේ. පී මිට ගන්න එකේවත් හැඩේ ගන්න එකවත් නෙවෙයි. ඒකත් බර නෑ ඒක පොඩි නෑ නැත්නම් ඒ මේ පණරේ තියෙන වෙලාවේ එයා ඒකට ඇහ ගහගෙන හරියට පාට එනකොටම හරියට කරගත්තේ නැත්නම් ඒක නිකන් අමු යකඩ කියලා කියනවා. ඔය කඩවල තියෙන ඔක්කොම පී අමු යකඩ. පන්නේර දියාගත්තට පස්සේ හරි වෙනස්. ඒ ගෑරේජ් එකක් ළඟට ඇවිල්ලිවලා මේ සුද්දෙක් ආගේ ස්පාර්ක් ප්ලග් එකේ මොකද්ද අඩුවක් තිබිලා කියලා තියෙනවා ඔයා ළඟ නැද්ද කියලා පොඩුනට යකට කපන කියක් කෑල්ලා. ඒ කම්මලේ තිබිලා නැහැ. සහසිනා කියතක් නැද්ද කියලා. මේ සාමාන්‍ය ලී කපන කියක. පුළුවන්කල මම පොඩි මේකේ පිළියමක් කරලා ගන්නවා මට වැඩක් කරගන්න ඕන කමක් නැද්ද කියලා. ගිහිල්ලා ඔය ලිප ළඟට ගිහිල්ලා යකට කපන ලී කපන කියත පන්නරේ තියාගත්තලු යකට කපන සයිස් එකට. හරි ගස්සලා ඔහුගේ වැඩේ කරගෙන ආයෙ පන්නරේ නැති කරලා මනුෂ්‍යර දීලා ගියලු මේ දැයි ලියක බන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේක හදාගත්තා. ඉතින් කම්මල්කාරය අහලවත් නැහැ. මේ දී කපන කතුරෙන් යකඩ කපන්න එකම දෙයයි තියෙන්නේ. පන්නරේ වෙනස් කරන්න ඕනේ. ටෙම්පින් කියලා කියනවා. ටෙම්පරාදු කරනවා කියලා අපි කියන්නේ. ඒ ටෙම්පරාදු කරපස්සේ යකඩ කපත හැකියි. එහෙම නැතුව ලී කපන කතුරකට ඇණයක් එහෙම වුණොත් පන්නරේ යනවා. නිසා ලී කපන කතුරේ කතවක කීයට වෙනස් ඒකෙත් හරස් කපන කීයට එකක් ධාර දිගේ කපන ඉරණ කීයටයි කපන කීයටයි කියලා කියක් දෙකක් තියෙනවා ඊට පස්සේ වාහන කීයට තව එකක් හයි ස්පීඩ් වාහන කීයට කියලා තව එකක් තියෙනවා ඔක්කොම යකඩ ඉතින් ඒක අර වගේ රූප ලෝකේ ඉඳලා අරූප ලෝකයට සියුම් කරගෙන යනකොට ඒ ශිල්ප ලංකාවේ පුදුම විදිහට තිබිලා තියෙනවා ඒකයි ওই යුද්ධෙට කඩු තනලා තියෙන්නේ. ඒ කඩුව රජකම වගේ තමයි. දෙන්නේ නැහැ කාගේවත් අතර දෙන්න. කඩුව ආකාරي දුන්නා යුවරජකම දුන්න තමයි. ඒ තරම් කඩුවේ ඒ පන්නරේ ලැබීම ලංකාවේ කියලා තියෙනවා. ඒ වයින් හරි අමුතු සතුරන් පැලද්දීලක් කරලා තියෙනවා. ඒ වගේ තමයි මේ රූප ලෝකයේ ක්‍රමයෙන් ගෙවිගෙන යනකොට දැනෙන හුස්ම දීර්ඝ හුස්ම කෙටි වෙනකොට ඇවිද හප්ප හප්ප ඇවිදපු එක නිකා සිද්ධ වෙනා වගේ වෙනකොට ඒ යෝගාවචර හේතුවත් මේක උනේ මට සතිය නැතිවීම නිසා මට මගේ සද්දාව නැති වෙලා සමාධිය නැති වෙලා මොකද්ද නිකන් අපිලිවලක් ආවා. මොකද්ද නිකන් අක්‍රමිකතාවයක් ආවා. මොකද්ද නිකන් අන්දවන්ද වුණා මට. කිව්වොත් එයාට ඔය ඉතින් එහාට තියෙන විපස්සනාවට ය아가න්න හම්බෙන්නේ නැහැ. මේ කාම ලෝකයේ ගෙවන් කිරීම සමයේ අල්ලබදාගත්ත මේ රූපේ අස්පනා අපිට ගෙවිලා යනවා. කරන දෙයක් නෙවෙයි කරන දෙයක්. ඒකට අනුගත වීමට තමයි විපස්සනා අනුග්‍රහිතය කියලා කියන්නේ. ඉතින් ඒක තමයි අද ගොඩාක් අපි නිස්සන්නවනේ නැවත නැවතත් නැවත නැවතත් බණ කියමනේ කතා කරලා යන. ඊට පස්සේ ඒකත් ඒ කාම ලෝකේ ගෙවම් කරන්න අඩේට ගත්ත ආලම්බණයට ගත්ත රූපෙත් දැක දැක ඉඳදී ගෙවිලා ගියා නම් එයාට ඒකට රූප ලෝකේ තියා කාම ලෝකේ තියා මොකේකවත් ආසාවක් නැහැ නේ. ඒකට අවශ්‍ය කරලා තියෙන සූදානම් ශරීරෙනේ. ඒකට අවශ්‍ය වෙලා තියෙන්නේ මම මේකට තමයි යන්නේ කියලා දැනගෙන යන එකනේ එක එක්කත් උපදිනකොට ඔය දැනුම නැහැ. කොච්චර උගත් වුණත් ඔය දැනුම නැහැ. ඒක දෙන්නත් අතෙන්ද යනකම්ම යා ආවට පස්සේ ගුරුවරයාත් කියනවා දැන් ඔතන රූපේ ගෙවිලා යන වෙලාවේදී මොනම දෙයක්වත් විනිශ්චය කරන්න නැතුව එහෙමම පුළුවන් තරම් ඉන්න බලන්න. ඉතින් ඔක්කොම අහනවා කමඨාන් වන්තා ලස්සනද කියලා. මේ කරදර ඉවරයි රූපත් ගෙවන. දැන් මම මොකද්ද උන කරන්න ඕන ස්වාමීන් වහන්සේ කියලා අහනවා. ආයෙසරයක් මම එයා දාගන්න හදන්නේ අර ගෙවෙන දෙයට. ඒක සම්බන්ධයෙන් ඇත්තටම මහා ශුන්්‍යත සූත්‍රේ චූල ශුන්්‍යත සූත්‍රේ ඒ වගේම ආනන්ද සප්පයි සූත්‍රේ පුදුමාකාර සියුම් අර පිහිය පන්නරේ තියෙන හැටි බුදුදානසේ අවස්ථා ගානකද කියලා කියනවා මේ චූල ශුන්්‍යත සූත්‍රයේදී අහිතන චූල ශුන්්‍යත සූත්‍රයේදී කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද සාන්තේ ඉච්ඡරම තියාගත්තට පස්සේ නා ඊගාට වෙන්නේ නිවන් දකින්න එක විතරද කියලා. නෑ බුදුදහම කියන තාම එහෙම විශ්වාස කරන්න බෑ කියලා. කිසිවකුත් නැති අකින්චඤ්ඤායතනත් ගිහිල්ලා. නේව සංඥා නාසඤ්ඤායතනත් ගිහිල්ලා. එහෙනම් සාහිත දැන් ඊගා පියවර නිවන නේද කියන්නේ නෑ. ඒ නේව සංඥා නාසඤ්ඤායත තියෙන ආසාවයි කාමාසාවයි දෙකම එකයි කියනවා. ආකින්චඤ්ඤායතනට යම් මෙච්චර අමාරුයි උපයගත්ත ආකින්චඤ්ඤායත කිසිත් නැති එක එනවනේ. ඒකට ආසාවක් ආවත් ඒකත් කාමාසාවන් තමයි. යාට දැන් හැබැයි දැන් තේරෙනවා මේ පුංචි දෙයකට මෙච්චර ඇතෙක් දීලා හින්දුවට මොකටද ප්‍රේම කරන්නේ? ඒ ප්‍රේමය අතාගේ ප්‍රේමයට සමාන. දෙකම ප්‍රේමනේ. බුදුදහමේ මේකෙදි කියනවා "එත් මේ විගතෝ ඡන්தோ" මම මේ නැති වෙච්ච රූපේ හෝ රූපේ නැති බවටවත් ආසාවක් නැහැ. ඒක කිසිම සුද්ධලියවිල්ලක නැහැ. කිසිම දේවනිකායක මේව කතා කරන්න බෑ. නිර්මාණවාදයක බුදුන්සේක කරලා මම දෙයියෙකුත් නෙවෙයි, මේවා සුද්ධලියවිලිත් නෙවෙයි, මේවා භූත දෝෂත් නෙවෙයි මේ භූත දේවලුත් නෙවෙයි කරන්න පුළුවන් දෙයක්. ඕනෝක නැතිම නැති තැනකට ගියා 2500 බුද්ධ ජයන්තියට එනකොට. ඌව ගැන කතා කරන, ඌව ගැන හිතන ලියන මොකක්වත් නැති වෙලා තිබුණා. නමුත් අපි ඉපදුනේ ඊට පස්සේ ලෝකේ මේ වෙනකොට මේවා දැන් හරියට කතා කරනවා නිව්ටෝනියන් ෆිසික්ස්, ක්වොන්ටම් ෆිසික්ස්, එහෙම නැත්නම් ෆ්‍රැක්ටල් තියරි, එහෙම නැත්නම් නියර් ඩෙත් එක්ස්පීරියන්ස් කියලා මේ අමුතු පැත්තකට ගෙනියනවා. විද්‍යාව අසරණයි, විද්‍යාව අංජබජල්, විද්‍යාව අන්‍ය විහිතයි. විද්‍යාව ඉගෙන ගත්ත කට්ටියත් පිස්සු. මොකද යන්නේ කෙලවරක් නැති තැනකටනේ. ආන්න ඒකට ගියාට පස්සේ මායයට බාධා කරන්න දැනක් නැහැ. මායя බාධා කරන්නේ අපි කැමති කරන රූපේ හරහා තමයි. එනිසා මහා ශුන්්‍යත සූත්‍රයේ තියෙනවා නාහං ආනන්ද ඒක රූපම්පි රත්තෝ යථාබිරත්තෝ විපරිණාමාඤ්‍යතා භාවේ න ශෝක පරිදේව දුක්ඛ දෝමනසෝපායාසති ආනන්ද මේ ලෝකේ යම් රූපයක් තියෙනවා ඒක වෙනස් වීම නිසා කාට හරි ඒක ගැන ආශා කරපෙන්නාට රෝක පරිදේව දුක්ඛ දෝමනසෙ ඉන්නේ නැහැ කියලා එහෙම රූපයක් මට මේ ලෝකේ කොහෙවත් පේන්නේ නැහැ කියලා. හැම රූපයක්ම අපි හිතනවා ගල් වලට වැඩිය මැණික් හොඳයි කියලා. ලෝ වලට වැඩිය රත්තරන් හොඳයි කියලා යෝගයිනේ සංවාගෙන තුරේ දාගෙන තියානිනවා. ඒ කියන්නේ තමයි විපරිණාම භාවයක් එනකොට අනිවාර්යයෙන්ම ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වෙනවා. එහෙව් නැති රූපයක් නැහැ. ඒක නිසා නාලං ධම්මෝ සබ්බේ ධම්මෝ නාලං අබිනිවේසායි කියලා කියන මේ එකම දෙයකටවත් බැහැගෙන මගේ කියා ගන්න දෙයක් නැහැ. දැන් අපි ඒව නෙවෙයිනේ. අපේ කට්ටියගේ දේවල්, අපේ ජාතියේ දේවල්, අපේ සිංහල බුද්ධ ආගමේ දේවල් කියලා මේ අල්ලගන්නට නැටුමත් එක්ක බලනකොට එයයි නේව සංඥා නාසඤ්ඤායතන කියලා ඒකට ප්‍රේම කරන එකේ කිසි වෙනසක් නැහැ. දෙකේම තියෙන්නේ ඡන්දේ. එහෙම නැත්නම් කාම ඡන්දේ. ඉතින් අපි එකෙන් සෑහෙන ගෙවලා තියෙන්නේ. මේ ඉතුරුලා තියෙන මේ පුංචට තමයි අපි මේ රණ්ඩු සරුවල් කරගෙන තෝතෝ වරපල කියන කැටිපොරෝ ඇරෙන රාණ්ඩු කරන්නේ. ඒක හරිය පොඩි ළමයින්ගේ මේ වාල්කුවා ක්‍රීඩාවක් වගේ. ඔච්චර සීරියස් ගණන් ගන්න එපා. මොකද අපේ බර ටික ඉවරයි. සංසාර කරපන සීයක් අපි දැන් කරලා තියෙනවා. දැන් තියෙන්නේ මේ ඉතුරු වෙලා තියෙන මේ නරිවන්දන් ටික, මේ හොල්මන් ටිකටත් ඔය විදිහටම මල්ලෙන් ගහලා දාලා දිගට ඉදිරියට යන්නයි. ඒ යද්දි ගැන කතා කරන්න එපා. ගියාට පස්සෙත් මාර ඇවිල්ලා අපිට ඔච්චම් කරනවා. ඒකට බුදුජානසෙන් සඳහන් කරන්නේ සෞපදිශේෂ නිර්වාණ ධාතුව ලැබුවත් උඹට කය හා සලායතන හා සම්බන්ධ ධර්ත පරිලාහේ තියෙනවා. පහත් තුනයි. බුදුජානසෙන් කකුලේ ඒ ගලක් වැදුනට පස්සේ ඇතිවෙච්ච වේදනාව තිප්පා කරා කටුකා කියලා ඊටාම තියුණුයි. කටුකයි හැතපෙනවා ගිහිල්ලා. මාරය ඇවිල්ලා නම් මොකද නිකන් සන්තෝෂයට ආශාවට නිකන් ආදරයට සැතපෙනවද මොකද උඹට ගැළපෙන්නේ නැහැ නුදිය ගන්නෙ කියලා මේ ගලක් වැඩ ඉතින් බුදුහාමරන්ට ගලක් වැච්චාම අර වගේ තිප්පා කරා කටුකා අසහතන් දරන්න බැරි වේදනාවක් ඇවිල්ලා තියෙනවා කිඳිටි ගන්නෑ මං වගේ කෙනෙකුට එහෙ වෙන්න බෑ අදිෂ්ඨාන ශක්තියක නතර කරන්න ඕනේ නෑ මොකුත් නෑ දේ මේ කවුද ජීවිතය ඇවිල්ලා තමයි සනීප කරන්නේ ඒ බුදුහාමරට හිටියා දේවදත්තේ දේවදත්ත කියන්නේ මාරය නෙමෙයි මාර්යාගේ ඇනමේ කකුල තුවාලටම කෙදිරි ගන්නවද නැත්නම් ආසාවටද කියලා බුදිය ගත්ත කියලා අහනවා. ඔබ බුදු වෙන්නේ න්යායයි. ඔය බුදියන්නේ මොකෝ? මේ මාර්ග සංයුත්තේ මම තියෙන්නේ. මාර්යා කියන උඹට මොකද්ද මගේ බුදිය කෙනීලා ඇති වැඩි. මම බුදිය ගත්තේ මේ කෙලෙස් මරණ ඉන්දේ යට වෙලා නෙවෙයි මේ කකුලේ අමාරුවට. ඉතින් අපිට කකුලේ අමාරුවක් අපම් බයද දැන් නැහැ. කට්ටි ඉතන බෑ බෑ බෑ භාවනා කරනවා කකුලේ අමාරු වෙන්න බෑ. භාවනා කරන අරලයක ඉන්න බෑ මේ රෝගෙ ඉන්න බෑ. ඒ කතා පොයි. ගොඩකින් අරසා වෙනවා. හැබැයි අර කර්මානුරූපයක මතුවෙනවා. ඉතින් ඒකට කේන්ද්‍රී ගන්න එපා. ඒක මේ කවුරු කරපු දෝෂයක් නෙමෙයි. අන්න ඒ වගේ මේ විගත රාගය. ඒකට කියනවා විරාගය කියලා කියනවා. විරාගය තමයි අපිට මේ භාවනා කරන්න එන කම්මැලිකම. එපා වෙන ගතිය, නීරස ගතිය, ඒකාකාරී ගතිය, අන්ධබන්ද වුණා වගේ ගතිය අපිලිවෙලකට ගියා වැටෙනා වගේ ගතිය ගොජය එහෙම නැත්නම් ෆ්ලක්ස් කියලා කියන ඉංග්‍රීසියෙන් ඒක ආපුණච එක්කෙනෙක්වත් මේ සමාජේ නැහැ. තමයි කියන විශේෂයෙන් මේ බන බන කියන බනහන සමාජේ. නමුත් ඒක දරා ගන්න බැරුව කැතයි කෙන්දිරි ගන්න එක. ගේමට කැතයි. පැවිද්දට කැතයි. තපසට කැතයි. ගොඩක්ම නම් කැත නැහැ ටිකක්. ඒ එච්චර ගොඩක් කැත නැහැ. මොකද ලෝකයේ කෙන්දිරි ගන්න කෙන්දිරි ගෑවිලා අපිට හොඳට ඇහෙනවනේ. අපි ඒක නෙමෙයි ආවේ. එيشා මේ මායාවේ පැමිණීම හරීම සංකේතාත්මකයි. අපිත් එක්ක ඉන්නවා අපි දැනගන්න ඕන අපි මෙච්චර හොඳ වැඩ කරගෙන යනකොට අපිටත් හිතා ගන්න බැරි කරදර එනවා. ඒකට කියන්නේ සීලම ගුණ වඩලා ගුණ වසාගෙන ජීවත් වෙන වගේ මුවින් නොබැන ජීවත් වෙන්න කියලා කියනවා. කියන්න එපා කාටවත්. අඟවන්නවත් එපා. අමාරුවක් තියෙන බව. කැතයි. මහානකමට කැතයි. අරණ්‍ය ජීවිතයට කැතයි. සුක්ක මූල ජීවිතයට කැතයි. ශුන්‍යාකාර ජීවිතයට කැතයි. ඉතින් මේ බය නිසා තමයි ජීවිතය අතාරින්නේ නැත්තේ. සෞඛ්‍ය ආරක්ෂණ විදි, නැත්නම් ජීවිත ආරක්ෂක විදි, පුද්ගලිකව ආරක්ෂකයෝ, එහෙම නැත්නම් පිස්තෝල, එහෙම නැත්නම් මාෂල් ආර්ට්ස්, එහෙනම් සයනයිඩ් කරල් ওই තමයි අද දිනුනලා තියෙන දේ. ඔය එකක්වත් මානකමට අදාළ නැහැ. අදාළ නැත්තේත් නැහැ. ඒව අතහැරලා ආපු දේවල්. ඒ නිසා බුදුදහම කියනවා ඔබ පචයි. මම විගත ඡන්தோ මම මේක ගෙවම් කරලා තියෙනවා. ගෙවම් කරුවොත් අහම්බෙන් නෙවෙයි, හීනකින් නෙවෙයි. ටික ටික ටික ටික ටික ටික ගෙවම් කරන නිසා සමාජයේ සාක්ෂි වෙනවා. කොහමද එදා හිටියේ මෙහෙමයි, අද ඉන්නේ මෙහෙමයි කියලා. ඉතින් ඒකෙන් කියන්නේ ඒකෙන් කියන්නේ අපි ජයගත්ත දේවල් පරිදිච්ච දේවල් නෙවෙයි. කවදා හරි අපි මැරලා යනවනේ. මැරලි ගියට පස්සේ ඉතුරුන ආදර්ශය පොඩ්ඩක් බලන්නකෝ. ඥානාරාම ස්වාමීන් දිහා බලන්නකෝ. පණ්ඩිත ස්වාමීන් දිහා බලන්නකෝ. ඒ සඳහාම මුළු ජීවිතේම ගත කරලා පුළුවන් ක්‍රමයකට අපිත් එක්ක හදා බෙදාගෙන ලියලා කියලා කටයුතු කරලා උන්වහන්සේලා මැරුණත් මිනිහත් සුවඳයි. ආගිය තනස් සුවඳයි. ඒ වගේම අපිත් ගිය ආගිය මේ තැන්වල ගන්ධස්ථාය නැත කරන්න වෙන්නේ නැතුව ඒක ආදර්ශයක් වෙනවා නම් ඒ ආදර්ශය සඳහා තියෙන එකම දේ බණ නොකියන එක. නිහඬ බණක් තියෙන්නේ මේකේ. කිඳිරි ගන්න එපා. චර්චුරු ගන්න එපා. කාගෙන හිටපන්. මේ කාගෙන හිටීමට මේක හොඳ පදනමක්. ඒ වගේම අපි මේ ධර්මදේශනාවත් ඒකට හොඳ පදනමක්. අපි මෙතෙක් කල් අරගෙන තියෙන අප්‍රතියත අබිනිෂ්ක්‍මණයත් පදනමක් තා පොඩ්ඩක් තියෙනවා. ඒකත් කිඳිරි ගන්න නැතුව චර්චුරු ගන්න නැතුව චර්චුරු ගාවට කමන්නේ නැති එක. චර්චුරු ගන්න නැතුවම යන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ආශිර්වාද දෙනාට සංසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.